කල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතික් ධනිකෝ අනරියෝ අනත්ථ සංගිතෝ යෝචායන් අත්තකිල මථානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සංගිතෝ ඒතේතේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති යම්යෙන් මේ දේශනාව අර්ථ කළේ. එහි අදහස පැවිද්දකු විසින් සේවනය නොකළ යුතු ප්‍රතිපදා දෙකක් ඇත කියන. කොටස් දෙකක් අන්ත දෙකක් ඇත්තේය. වේමේ වික්කවේ පබ්බජිතේන නුසේවිතබ්බ. ඒ සේවනය කරනවා කියන්නේ ඒ අනුව ජීවත් වීම පිළිපැදීම මෙතන අදහස් කරන්නේ සේවනය කරනවා. ඒක පැවිද්දකු විසින් නොසෙවිය යුතු අනුගමනය නොකළ යුතු පිළි නොපැදිය යුතු ප්‍රතිපදා දෙකක් තිබෙනවා. ඒවා නම් කාමේසු කාම සුඛල්ලි කාම යෝගෝ කාමයන්හි ඒ කාමයන්හි ඇලුණු ඇලී වාසය කෙරේ. කාමේසු කියලා කීවේ ඒ බහුවචන යොදලා තියෙන කාම ධර්මයන්හි ඒවා ඊට ඇතුළත් වන්නේ වස්තුකාම කියන්නේ. වස්තුකාම කියන්නේ ඒ කාම සංඛ්‍යාත ලෝභයට අරමුණු වන්නා වූ ධර්ම. ඒවාට කියනවා වස්තුකාම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේවා ඒ පංචකාමයෝ වස්තුකාමයි. එපමණක් නෙවෙයි. ඒ ලෝභයට අරමුණු වන තා ධර්ම වස්තුකාම හැටියට දක්වනවා. ඒ යෝචායන් කාමේසු කාම සුකල්ලිකාම යෝගෝ කියන ඒ වස්තුකාමයන්හි ඇලෙන ලෝභයට කියන්නේ ක්ලේශකාමී මම මේ දෙකම පසුගිය දිනෙහි මේ පිනතුන්ට පැහැදිලි කර දුන්නා. ඒ පිළිබඳ වූ විග්‍රහ දෙක දක්වා. කාමී තීති කාමෝ කාමීය තීති කාමෝ කියන ඒ විග්‍රහ දෙක. කාමී තීති කාමෝ කියන එකෙන් දැක්වෙන්නේ ක්ලේශ කාම, ලෝභය. කාමීති කියන්නේ කැමති වේ නුයි. කාම නම් කාමීති කාමෝ කාමීයතිති කාමෝ කියන්නේ කැමැතිවනු ලැබේනුයි කාමන. එයින් අදහස් කරන්නේ ඒ වස් ක්ලේශ කාමයන්ට අරමුණු වන ධර්ම. ඒවා තමයි වස්තු කාම කියලා කියන්නේ. ඒතර ලෝභයත් ඒ ලෝභයට අරමුණු වන ධර්ම. මෙහි මේ පංචකාම වස්තුන් ගන්න. දැන් කාමයන්හි ඇලී ගැලී වාසය කිරීම. කා සතු දෙයක්. කවුරුන් කරන දෙයක් දෙයි කියලා අප සැලකුවොත් අපට ඒකලාම පෙනෙන්නේ මේ ගිහිගෙයි වාසය කරන්නන්ගේ පිළිවෙතේ ඇයි. ගිහිගෙයි වාසය කරන ඒ අමුදල් පෝෂණය කරන විවාහ ජීවිතයකට ඇතුළත් වී සිටින මේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම පවත්නේ මේ කාමයන්හි ඇලී ගැලී වාසය කිරීමේ කියන කාම සුකල්ලිකාම යෝගය. කාමේසු කාම සුකල්ලිකාම යෝගය. ඒක බුදුරජාණන් වහන්සේ වදාරනවා ප්‍රවෘත්තියේ කුවිසින් නොසැලිය යුතුයි. ප්‍රවෘත්තියේ කු පැවිදි වුණේ ඒ සඳහා නෙවෙයි. ඒ පැවිද්දටපත් වුණේ යම්කිසි කරුණක් සලකා. මොකද ඒ? ජීවිතය නිසුදුසු තැනක්සේ සලකා. තමා යමක් බලාපොරොත්තු වන්නේ නම් ඒ බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහා ගිහිගය සුදුසු තැනක් නෙවේ. ඒ නිසා මේ ගිහි කම්කටොළු වලින් අස් වෙලා ඉවත් වෙලා තමා පැවිද්දට තැන. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේම ධර්මය අසලා ඒ ගිහි බැඳුම් වලට බැඳී සිටි අය බණ අහලා ඊළඟට පැමිණෙනවා නිගමනයට. සම්බාධෝ ධරාවාසෝ රජෝපතෝ අබ්බෝ කාසෝ පබ්බජ්ජා නයිදං සුකරං අදාරං අධ්‍යාවසතං ඒකාන්ත පරිසුද්ධං ඒකාන්ත පරිපුන්නං භක්මචරියං සරිදු යන්නාහං කේසමස්තුං වහාරත්වා කාතායන් වත්තාන් අච්ඡාදිත්වා අගාරස්මාන ගාරියන් පබ්බජිතු එහෙම අදහස් මේ කියන්නේ සම්බාධෝ ධරාවාසෝ මේ දිහිගෙයි වාසය බොහොම සම්බාධයි. සම්බාධයි කියන්නේ කම් කටළු සහිතයි. බොහොම අවහිරයි. ඒකයි සම්බාධෝ ධරාවා. රජෝ පත්තෝ කියන්නේ මේ කෙලෙස් රජස් නගින මඟක්. කෙලෙස් කියන සිත කිලුදු කරන ධර්ම නිරතුරු තම సంతානෙහි උපදින දිනවල් මේ ගිහිගෙයි වාසය කරන්නවු තුලා එක්කෝ එක පැත්තකින් ලෝභයට කරුණවන දේවල් ඉදිරිපත් වීම නිසා ලෝභය ඇති වෙනවා රාගය ඇති වෙනවා තවත් පැත්තකින් ඊට ප්‍රතිවිරුද්ධ අරමුණු ඉදිරිපත් වීම හේතු කොටගෙන ද්වේෂය ඇති වෙනවා මේ ලෝභ ද්වේෂ කියන මේ දෙකට බොහෝ සෙයින් ගැටෙන සිතක් ඇතිවයි දිවිගෙයි වාසය කරන්න උන්ගේ වාසය ඉතින් භාර්යාවගේ කටයුතු සිදෙනවා, ස්වාමි පුරුෂයාගේ කටයුතු සිදෙනවා, දරුවන්ගේ කටයුතු සිදෙනවා. මේක ඒවා. ඒ හැම එකකින්ම අවහිර වෙලා සිටින්නේ දැන. දීදී වාසය කරන කෙනෙක්. ඒතනත්තාට සමාජ විමුක්තිය පිණිස කටයුතු කරන්නට කියා අවස්ථාවක් ලබා ගන්නවා නම් බොහොම අමාරුවෙන් සොයාගන්න. ඒ නිසා තමයි සමහර කෙනෙක් ඒ තමන්ගේ විමුක්තිය ගැන ටිකක් සෙවිය යුතුයි කියලා බණ දහම් අතේ ගමන් කරන විට තවත් කෙනෙකු අහන්නේ ඇයි දරුවන්ගේ වැඩ නැද්ද? ගෙදර වැඩ නැද්ද? කොහොමද ඔවට කාලය යොදා ගන්නේ? ආදි වශයෙන් අහන්නේ. ඒ මොකද එයා ඒ තරම් බැඳිලා ඉන්නේ, පැටලිලා ඉන්නේ. ඒකයි සම්බාධය කියන්නේ ධාවා. රජෝපස්සෝ අබ්බෝකාශෝ පබ්බජ්ජා පැවිද්ද එහෙම බන්ධන එකක්වත් ඇති තැනක් නෙවේ. ඒ සියලුම බන්ධනයන්ගෙන් මිදුණු කෙනා, බන්ධන කැඩුණු කෙනා. ඒ නිසා ඒ පැවිද්දටපත් වුණාම පැවිදි ජීවිතය හරියට එලිමහන අහස වගේ කොහේවත් හැපෙන්නට දෙයක් නැති අහස වගේ අභෝකාශ පබ්බජ්ජා එහෙම සලකා නයිදං සුකරං අගාරං අධ්‍යාවසතං ඒකන්ත පරිසුද්ධං ඒකන්ත පරිපූර්ණං ධර්මචර්යං චරිතු මේ භ්‍රමචර්යාවෙහි හැසිරෙන්න ඒකාන්ත පරිසුද්ධං ඒකාන්ත පරිපූර්ණං ඒකාන්තයෙන්ම පිරිසුදු ඒකාන්තයෙන්ම සම්පූර්ණ වූ භ්‍රමචර්යාවයි කියන මේ ශාසන භ්‍රමචර්යාවෙහි හැසිරීමට ජීවිතේ වාසය කිරීම නම් කරමින් නම් නොකල හැකි කියන එකයි නයිදං සුකරං අදාරං අජ්ජාවසතං ඒකාන්ත පරිපූර්ණං ඒකාන්ත පරිසුද්ධං භක්මචරියං සරි ඒ නිසා තමයි අදහස් කරන්නේ යම් වුණාහං කේසමස්සුං ඕහාරත්වා කාසායානි වත්තානි අච්ඡාදිත්වා අගා අගාරි අගාරා අනගාරියං කබ්බජ කබ්බජිතේ අගාරස්මා අනගාරියන් සබ්බේ. යන් නූනා අහං කියන්නේ මම අහං කියන්නේ මම. හිසකේ රැවුණු කපා දමලා. කාසායානි වත්තානි අච්ඡාදිත්වා කියන්නේ කසාවන් කසතවන් වස්ත්‍ර හැඳ පුරවා. අගාරස්මා දිවිගෙයින් අනගාරියන් පබ්බති මේ අනගාරික පැවිද්දට පැමිණීම මැනවි හොඳයි සුදුසුයි යයි ඊළඟට පැවිද්දට පැමිණේ පැවිද්ද කරාරම අත්හැර යනවා ගිහිගෙය ඉතින් ඒක සාසනික වශයෙන් දක්වන තැන්වල දිනනවා අප්පං වා බුහුදක්ඛන්දං සහාය මහන්තං වා බෝධක්ඛන්දං සහාය අප්පං වා ඥාති පරිවත්තං පහය මහන්තං වා ඥාති පරිවත්තං පහය ඔය ආදි වශයෙන් ස්වල්ප වූ හෝ මහත් වූ හෝ තමා සම්පතක ප්‍රතිදෙන ඒ ධන ධාන්‍ය ආදිය අත්හැරලා මහත් වූ හෝ ස්වල්ප වූ හෝ නෑ පිරිස අත්හැරලා මේ හිසකේ දැලි රැවුණු කපා දමලා රසාවන් වස්ත්‍ර හැඳ පොරවාගෙන ඒ පැවිද්දටපත් වෙනවා ඉතින් එහෙම පැවිදි. ඉතින් සාසනික පැවිද්දක් තිබෙනවා. සාසනික පැවිද්දට කලින් තිබුණේ ඒ අසාසනික වෙනත් ශාසනවල පැවිදි. දැන් තාපස ප්‍රවෘජාව කියලා ඒකට කියනවා. තාපස පැවිදි. ඉතින් කවරෙක් හෝ පැවිද්දකට පැමිණෙන්නේ පැවිදි වන්නේ මේ ගිහිගේ මිසුදුසු බැවින් තමාගේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට සුදුසු නොවන තරම් ඒ සලකන බැරි. ඒකනේ ඒකාන්ත පරිපූර්ණං ඒකාන්ත පරිසුද්ධං භ්‍රතිකරියන් චරිතය කියන එක කරන්නට බැරි ඒ කියන්නේ. ඒ නිසායි පැවිදි. අනේ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා පැවිද්දෙකු විසි. පැවිදි වුණේ යම් කරුණක් සඳහා අර්ථයක් සඳහා. එබඳු පැවිද්දෙකු විසින් අනුගමනය නොකළ යුතු, සී නොපැදිය යුතු, සේවනය නොකට යුතු අන්ත දෙකක් තිබෙනවා. කාමයන්හි ඇලී ගැලී වාසය කිරීමෙන් කියන ඒ කාමස කල්ලිකාම යෝගේ ශරීරයට දැඩි දුක් දීම කෙරෙන අත්තකිල මථාම යෝගය කියන මේ දෙක. ඉතින් මේ දෙක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දෙආකාරයක විශේෂණ පද වදාරලා තිබෙනවා. ඒවායේ තිබෙන පහත් බව නැත්නම් නොමනා බව දැක්වීම සඳහා ඒ ක්‍රම දෙකේ ඇති නොමනා බව දැක්වීම සඳහා කාම සුඛල්කාම යෝගය ගැන වහන්සේ වදාරන්නේ හීනෝ ගම්මෝ පෝසුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංඝ හීනයි කියන්නේ ලාමකයි ගම්මෝ කියන්නේ ග්‍රාම්‍යයි ඒ ග්‍රාම්‍ය කියන එකෙන් දැක්වෙන්නේ බොහොම පහත් බවක්. ග්‍රාම්‍ය. කෝටි ජනිකෝ ප්‍රත්‍යඥයන්ගේ පිළිවෙත. ප්‍රත්‍යඥයන් ඇසුරු කරන දෙයක් සේවනය කරන්න කියන එකයි කෝටි ජන. අනරිය උතුම් දෙයක් උසස් දෙයක් නොවේ. ආර්යයන්ගේ සේවනය කරන ආර්යයෝයයි දක්වන බුද්ධාදී ඒ උතුමන් සේවනය කරන පිළිවෙතක් දෙන්නේ. අනත්ත සංගය. ඒ යහපතක් නෙවෙයි සිදුවන්නේ. අනත්ත සංහිත කියන්නේ අත්ත සංහිතව අර්ථය පිණිස පවත්නා එකක් යහපත පිණිස පවත්නා එකක් නෙවෙයි කියන්නේ. මේ අනර්ථය ගෙනදෙන එකක් කියන එකයි අනත්ත සංහිතෝ. ඒ කාම සුඛල්ලි කාවි යෝගය. දැන් පැවිද්දකෝ ඒ ක්‍රමය ඒ පිළිවෙත අනුගමනය කළොත් සමාජයේ පැවිදි වීම නිෂ්ඵල දෙයක් වෙනවා. කිසිදු වැඩක් නැති පැවිද්දක් තමා පිරිමි අන්තයටම පිරිහෙනවා. ඒ නිසා තමන්ට අර්ථයක් සිදුවන දෙයක්, යහපතක් සිදුවන දෙයක් නෙවෙයි, අනර්ථයක් සිදු කරන දෙයක් වෙනවා. ඒ කාමසුකල්ලි කාම යෝගෙහි යෙදීම. ඊළඟට ඒ කාලේ බොහෝ තවුසන් පිළිගෙන තිබුණේ සැපක් ලබන්නට නම් ශරීරයට දැඩිසේ දුක් දීලයි ලබන්නට ඕන. දුකෙන්මයි සැපක් ලබත හැක්කේ කියන එකයි ඔවුන් පිළිගන්නේ. ඒ පිළිගැනීම තවත් කරුණක් නිසා ඔවුන් සදින් සිතට ගෙන තිබෙනවා. ඔවුන් සැලකුවේ ඒ විදිහේ පිළිවෙතකින් ශරීරයට දැඩි දුක් දීමේ පිළිවෙතකින් පුරාණ කර්ම වලට ඒ දුක් විපාක විඳලා ඒව අවසන් කරනවා අලුත් කර්ම රැස් කරන්නේ නැtei කියලා. ඒ වැරදි දෘෂ්ටියක පිහිටා ඔවුන් ඒ විදිහේ ඒ ශරීරයට දැඩි දුක් දීමේ පිළිවෙත අනුගමනය කරනවා. ඒ පිළිවෙත අපේ බෝධිසත්ව සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දුෂ්කර ක්‍රියාවකින් වශයෙන් පිළිපැදුවා. ඒ උන්වහන්සේ වදාරන්නේ නැහැ අර කාම සුඛල් කාම යෝගය තරම් පහත් කොට වදාරන්නේ නැහැ. හීනෝ ගම්මෝ කෝසු ධනිකෝ කියන ඒ වචන තුන වහන්සේ අත්තිකිල මථාම යෝගයේ දැක්වීම සඳහා එය පිළිබඳ විස්තර කිරීම සඳහා ඒිට විශේෂණ වශයෙන් යොදා ගන්න. උන්වහන්සේ වදාළේ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. දුක්ඛෝ කියේ දුක් පිළිවෙතක්. ඒ මොකද ඒ යත්තකිල මථාන යෝගය පිළිපදනා වූ අනුගමනය කළේ කොයි විදිහකින් හෝ ශරීරයට දුක් දීම. ඔවුන් අතරින් සමහරෙක් ඇන ගහපු ඇන උඩට ඇනවල මේ මේ මුවාත පිළිද නැත්නම් ඒ සැකන ඇනෙන පැත්ත උඩට තිරෙනසේ සවි කරන ලද ඇඳ වල්වල විදා ගන්න. ඒකට විදා ගන්න ඇන උඩ. ඇන ඒ ශරීරයට දුක් වීම සහ. පංච තාපයෙන් ශරීරය තැවුවා. ගිනිමැලයක් වටේම අවුලුවාගෙන තමා ඒ මැඩට වී මධ්‍යාත්මයේදී ශරීරයේ තැවුවා කුමක් සඳහාද කෙලෙස් තැවීම සඳහා ඇතැම් අය ඉතා සීත කාලෙදී ඉතාම සීත කාලෙදී හිමිදිරි පාන්දර ගංගාවකට ගිහි ඔවුන් බොහෝ විට සැලකූ සුද්ධ ගංගායි කියන තැන්වලට ගිහි බෙල්ල දක්වා ගෙයි ජීවාගෙන කෙලෙස් සෝදා හැරියා. කෙලෙස් සෝදා හැරීම සඳහායි ඒ පිළිවෙත ඔවුන් අනුගමනය කළේ. ඔන්න ওই විදිහේ ශරීරයට දුක් දෙන. තව අජ සීල, ගෝ සීල, කුක්කුර සීල, ආදි වශයෙන් දැක්වෙන ගොනිකු වගේ ජීවත් වීම, යුවකු වගේ ජීවත් වීම, බල්ලෙකු වගේ ජීවත් වීම, ඒ විදිහට ආහාර පාන ගැනීම ආදී ඒ ඒ විදිහට ක්‍රියා වෙනකන් සබා වැසිකිලි කැසිකිලි කිරීම පවා ඒ Taman අනුගමනය කළ ඒ ඒ සීලය වෘතයට අනුවයි පැවැත්ම. ඒ සතාගේ පිළිවෙලටයි ඒවා පවා කරන්නේ. අන්න එහෙම ශරීරයට දැඩි දුක් දුන්නා. පවත්තපල භෝජී කියන ගසකින් වැඩෙන ගැටෙන ගෙඩියක් පමණක් කාලා ජීවත් වෙන. ආහාර බොහෝ සෙයින් වර්ජනය කරන ඒ විදිහේ පිළිවෙත් අනුගමනය කරා. මෙන්න මේ ක්‍රමය ගැන බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒක හීන ග්‍රාම්‍ය පොතුජනික කියන වචන වලින් විශේෂණ කරන්නේ නැතුව එයින් ශරීරයට දැඩි දුක් ලැබෙන නිසා ඒක දුක් වූ ප්‍රතිපදාවක් බවම දැක්වීමට දුක්ඛෝ කියන වචනේ පාවිච්චි. ශරීරයට දුක් දීමක් කියනවා. දුක්ඛෝ. අමරියෝ ආර්ය වූ ඒ බුද්ධ ආදී උතුමන් අනුගමනය කරන පිළිවෙතක් නොවේ. ඒ නිසා අනරිය උතුම් එකක්. අනත්ත් සංහිත. ඒ පිළිපදනා තැනත්තාට ඒ අර්ථයක් නෙවෙයි සිදුවන්නේ. එය අනර්ථයක් ගෙන දෙන එක. අනර්ථ සංකල්ප. ඒ නිසා මේ දෙකම වර්ජනය කරන්නට මේ දෙක ද නොපැමිණ ඒ දෙක ආශ්‍රය නොකොට ඒ අනුව නොපිලිපැද පැවිද්දකු විසින් පිළිපැදිය යුතු ප්‍රතිපදාව උන්වහන්සේ ඊළඟට වදා. ඒතේතේ භික්කවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා බුදුරජාණන් වහන්සේ අභිසම්බුද්ධා තමන් වහන්සේගේ නුවණින් අවබෝධ කොට වදාළ මධ්‍යම ප්‍රතිපදාව ගැනයි වහන්සේ එසේ වදාරා ඒතේතේ වික්කවේ උභෝ අන්තේ අනුපගම්ම මහණෙනි මේ කියන ලද අන්ත දෙකට නොපැමිණ මජ්ක්‍ධිමා ප්‍රතිපදා මධ්‍යම ප්‍රතිපදාව එතකොට කාම සුඛල්ලි කාම යෝගයේ කියන ශරීරයට ශරීරයේ සතප්පවන කාමයන්ගෙන් ශරීරයේ සතප්පවන ඒ පිළිවෙතද අනුගමනය නොකොට ශරීරයට දැඩි දුක් දෙන අත්තිකිල මකාර යෝගයටද නොවැටි ඒ දෙක අතරේ පවත්නා මධ්‍යම ප්‍රතිපදාවයි තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් දැන වදාලා අභිසම්බුද්ධා ඒ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව උන්වහන්සේ වදාරන විශේෂණ තමා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සංවත්තති කියන වචනය එන්නේ පිනිස පවතී කියන එයින් අදහස් කරන්නේ ඒ යම් යම් දෙයක් මෙයින් ලබා දෙයි කියන්නේ මේ පිනිස හේතු වෙයි කියන්නේ දැන් මේ මධ්‍යම ප්‍රතිපදාව චක්කු කරණි වචන වශයෙන් ගත්තම චක්කු කියන්නේ ඇස කරණි චක්කු කරණි කියන්නේ ඇසගෙන දෙන නැත්නම් ඇස ඇති කරන දෙයක් චක්කු කරණි මොකක්ද ඇස නුවණ නැමැති ඇස නුවණ නැමැති ඇස එනිසා ඒ නුවණ නැමැති ඇස කෙනෙකු ලබා ගන්නට නම් අනුගමනය කළ යුතු පිළිපැදිය යුතු ප්‍රතිපදාව කාම සුඛල්කාම යෝගයවත් නොව අත්තිකිල මථාම යෝගයවත් නෙවේ මධ්‍යම ප්‍රතිපදාව මධ්‍යමා ප්‍රතිපදාව චක්කු කරණ ඒ ඒ චක්කු කියන වචනය වදාරන්නේ වහන්සේ චක්කු කියන ඇසීම කරන්නේ දැකීම දර්ශනය ඒ වගේ මේ මේ පිළිපෙතෙහි පිළිපදන තැනත්තා බලාපොරොත්තු වන දැකීමක් තිබෙනවා. මොකක්ද දකින්න ඕන කරන්නේ? සත්‍යය දැකීම. ඇත්ත දැකීම. ඒ ඇත්ත සතරක් හැටියටයි දක්වන්නේ. ඇත්ත සතරක් මිසක ඊට වැඩි නෑ. සත්‍යය කියන එක ඒ සත්‍යයේ එක එක ආකාරයි සත්‍ය. සමහරක් සත්‍ය වෙන අවස්ථා තිබෙනවා. ඒ සත්‍ය තවත් සත්‍යයක් හා ගටා බලන විට අසත්‍යයක් වෙනවා. එහෙම සත්‍ය යම් තිබෙනවා මේ සත්‍යය නම් ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය කියන්නේ ඊට වඩා උසස් තවත් සත්‍යයක් නැහැ. සස්ම සත්‍ය සතර. දුක දුක ඇතිවීමේ හේතුවක් නිවනත් නිවනට මඟක්. මෙන්න මේ සත්‍යයන් දැකීම කළ යුතුය. ඒ සත්‍ය දර්ශනය ලබා දෙන්නේ මොන පිළිවෙතක පිළිපැද්දොත්ද? මධ්‍යම ප්‍රතිපදාවෙහි පිළිපැද. ඒ මධ්‍යම ප්‍රතිපදාවෙහි නොපිළිපැද වෙන කොයි අංශයකට වෙන මොන විදිහකට පිළිපැද්දක් කෙනෙකු කවදාවත් ඒ සත්‍ය සතර දකින්නේ නැහැ නුවණින් දකින්නේ නැහැ නුවණට ඒ ඒ නුවණ ඒ තැනට උත්තරවා ගන්නට බෑ ඒ නිසා තමයි වෙනත් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ වදාළේ යම් ශාසනයකදී මේ මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත ආර්ය ශ්‍රාණික මාර්ගය නැත්තේද ඒ ශාසනයෙහි ශ්‍රමණයෝ නැතත් යම් ශාසනයෙහි ආර්ය ශ්‍රාණික මාර්ගය ඇත්තේ නම් ඒ ශාසනයෙහි ශ්‍රමණයෝ ඇත. සේ වදාළා සුබද්ද මේ මාගේ ශාස්ත්‍රණෙහි ආර්ය ශ්‍රාන්තික මාර්ගය ඇත්තේය. එබැවින් මේ ශාසනයෙහිම පළමුවෙනි ශ්‍රමණයාත් ඇත්තේය, දෙවෙනි ශ්‍රමණයාත් ඇත්තේය, තුන්වෙනි ශ්‍රමණයාත් ඇත්තේය, හතරවෙනි ශ්‍රමණයාත් ඇත්තේය. අන්‍ය භාවයෝ ඒ ශ්‍රමණයෝය කියන අයගෙන් විශ්ය ශ්‍රමණයෝ ඒ ශාසනවල නැtei කියන එකයි වදාළේ. අනේ ඒ ශ්‍රමණ කියන ඒ කෙලෙස් සංසිඳවන ශ්‍රමණය සෝවාන් සකදාගාමි අනාගාමි අරහන් කියන ඒ සතර මාර්ග ඥානයන් උපදවා ගැනීම කළ හැකි වන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාවෙහි පිළිපැද. ඒ ඒ පිළිපදනා මධ්‍යම ප්‍රතිපදාව නිසා එහි එයින් ලැබෙන ප්‍රතිඵලය හැටියට පළමුවෙන්ම උපදනා වූ නුවණ ලෝකෝත්තර නුවණ තමා සෝතාපට්ටි මග්ග ඥානය. ඒ සෝතාපට්ටි මග්ග ඥානයට දස්සන කියන නමකුත් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. දස්සනේන පහතබ්බා ධම්මා භාවනාය පහතබ්බා ධම්මා මේක දස්සනේන භාවනාය පහතබ්බා ධම්මා ගමෙන් අභිධර්මයේ එන ඒ ත්‍රික මාත්‍රකාවල එන දස්සනක් ත්‍රිකෙහිදී දස්සනේන පහතබ්බා ධම්මා යනුවෙන් මහන්ස වදාළේ දස්සනයයි කියනු ලබන සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයෝ ඇත්තාහ කියන සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම. එතන සෝවාන් මාර්ගයට දස්සන කියලා නම මහන්ස වදාළේ. මක් නිසාද? චතුරාර්ය සත්‍ය එහෙම නැත්නම් නිර්වාණය. පළමු වරට ලෝකෝත්තර නුවණින් දක්නා අවස්ථාව එයයි. ඒ නිසා ඒත ඒ දැකීම කියන නුවණින් දැකීම සිදු කරන නිසා ඒ නුවණට චක්කු කියන නමද උන්වහන්සේ වදාළා. චක්කු. ඒකට ධම්ම චක්කු කියලා උන්වහන්සේ වදාළා. මේ ධම්ම චක්කුස තමයි ඇති කරන්නේ චක්කු කරණී කියන්නේ. ඒ චක්කුකරණී කියන එකෙන් වන්නේ සිව්සක් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැනගන්නා නුවණ උපදවාලයි කියන එකයි චක්කුකරණී. ඒ පිළිබඳවම වේ වචනය. වේ වචනය කියන්නේ තවත් වචනයක් තමයි ඥානකරණී කියන්නේ. අටුවාව කියන්නේ එහෙමයි. සමේව වේ වචනන්ත. ඒ චක්කු කියන නුවණට තවත් වචනයක් ඥාන කියන එක. ඔබ ඥානයමයි චක්කු කියන එකෙන් දැක්කේ නේ. මේ ඥාන කියන එකෙන් දැක්කේ නේද චක්කු කියන නේම. චක්කු කරණි ඥාන කරණි. ඒ ඇස නුවණස ලබා දෙවන නුව දැනස උපදවන ප්‍රඥාව උපදවන නුවණ උපදවන ඒ මධ්‍යම ප්‍රතිපදාවෙන් පිළිපැදීම හේතු කොටගෙන සිදුවන තවත් දෙයක් කුමක්ද? උපසමාය කියලා කියනවා. උපසම කියන්නේ කෙලසුන් සංසුඳ වීම කියන එක. ඒ කෙලසුන් සංසුඳ වීමයි කියන්නේ කුමක්ද කියලා බලන්න. සංසුඳ වීම. ඒ සංසිඳීම පස්සාකාරයකින් දක්වා ඉදයි. ඒවට ප්‍රහාණ කියලා කියනවා. උපසම් තදංග විස්කම්භන සම්ඡේද ප්‍රතිපස්සබ්බි නිස්සරණ යා දැක්වෙන තදංග පහාන විස්කම්භන පහාන සම්ඡේද පහාන ප්‍රතිපස්සබ්බි පහාන නිස්සරණ පහාන කියලා තව ඒ පහතම විවේක කියන වචනයත් යොදලා තිබෙනවා. සදංග විවේක, නිෂ්කම්භන විවේක, සමුච්ඡේද විවේක, පටිච්චසද්දි විවේක, නිස්සරණ විවේක. එහෙමත් දක්වලා. ඒ උපසමය කියන එකෙන් සංසිඳ වීමයි කියලා දක්වන්නේ. ඒ සංසිඳ වීමයි කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? කෙලෙසුන් දුරු කිරීමයි. කෙලෙස් දුරු කිරීම. ඒ දුරු කිරීම මේ මධ්‍යම ප්‍රතිපදාව වැඩි වීම නිසා සිදු වෙනවා. කොහොමද වන්නේ? මධ්‍යම ප්‍රතිපදාවේ යෙදෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ ඒ පිළිවෙතෙහි හැසිරීමනේ. ඒ පිළිවෙතෙහි යෙදීම. එතකොට ඒ පිළිවෙතෙහි යෙදීම දැන් අපි යම්කිසි පිළිවෙතක යෙදෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ අනුව කටයුතු කිරීමක්. එහෙම කටයුතු කරන්නට අපට හැක්කේ මේ අපේ හිසපතන් පාදාන්තයට විහිදී පවත්නා අවටින් වාතයෙන් පිරිසිඳෙන මේ ශරීරයක් ඒ ශරීරය ඇසුරු කොට තිබෙන සිත හා චෛතසිකත් කියන මේවායි. ඒවා කරන්නට වන්නේ. යම්කිසි වැරදි පිළිවෙතක යෙදීම හෝ හොඳ පිළිවෙතක යෙදීම හෝ යමෙක් කරනවා නම් ඒ කරන්නේ. Taman ඒ පිළිවෙතෙහි යෙදීම සඳහා යොදා ගන්න දොරටු තුන. ඒ තුන තමයි කය වචන සිත. මෙන්න මේ කය වචන සිත කියන තුන් දොර කය වචන සුත කියන තුන්දොර තමා මේ මධ්‍යම ප්‍රතිපදාවෙහි යොදවන්නට තිබෙන්නේ. නැත්නම් මේ මධ්‍යම ප්‍රතිපදාව අනුව පිළිපැදීම් වශයෙන් පවත්වන්නට තිබෙන්නේ මොනවද? මේ ත්‍රිවිධ ద్వාරය තුන්දොර. එදින තුන්දොරෙහි පවත්වන තුන්දොරෙන් වඩන අපි මේ මධ්‍යම ප්‍රතිපදාව ගැන කියන්නේ මහා ඊළඟට වදාරනවා ඒ වැඩි යුතුයි. ඒ වඩන්නේ මේ ත්‍රිවිධ ద్వාරේ වඩනවා කියන්නේ ඒක දියුණු කරන. ඒ ප්‍රතිපදාව දියුණු කරන. ඒ දියුණු කරනවා කියන්නේ ප්‍රතිපදාව දියුණු කරන. සීලයටයි ඇතුළත් වන්නේ. සීල ශික්ෂාවට ඇතුළත් වෙනවා. මේ සීල ශික්ෂාව පුරණ තැනත්තා වඩන තැනත්තා දියුණු කරන තැනත්තා මොනවද කරන්නේ? දියුණු කරනවා කියලා මොකක්ද කරන්නේ? කයින් සිදුවන යම් වැරදි දේ නම් කායද්්වාරයේ ඒ වායින් වල්කී. වාග්ද්වාරයෙන් සිදුවන යම් වැරදි දේ නම් ඒ වායින් වල්කී. Tamange ආජීවය සඳහා කරන වැරදි පිළේ නම් ඒ වැරදි වලින් වළකී. يعني වැරදි ජීවිකාවකින් ජීවත් වන්නේ නැහැ. වැරදි ජීවිකාවක් ගෙනියන්නේ නැහැ. ඒක වළකී. ඒ සීලයෙන් කරන වැඩ. ඉතින් ඒවා කරන්නේ මේ කය වචන කියන ద్వාර දෙකයි. සිතේ අසම්බන්ධයක් නැහැ. සිතත් සම්බන්ධයි ඒක. නමුත් මේ දෙකෙනුයි ඒක රැකෙන්නේ සිය. කය වචන දෙක. ඒ කාය ద్వාර වාග් ద్వාරෙහි පිරිසුදු බව ඒ සීලය නිසා වෙනවා. ඇති වෙනවා. කාය පිරිසුදුයි වචනයත් පිරිසුදුයි සමා සීල රත්නා බැරිම. සීල ශික්ෂාවේ යෙදෙන බැරි. නැත්නම් ආර්ය ශ්‍රාණික මාර්ගයේ දැක්වෙන මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉගෙනගෙන අංග තුනක් වැඩි වීම නිසා ඊළඟට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග තුන සමාධි ස්කන්ධයට සමාධි ශික්ෂාවටයි ඇතුළත් කරන්නේ සමාධි ශික්ෂාවේ කියන්නේ සිත නීවරණ ධර්මයන්ගෙන් කෙලෙසෙන්නට ඉගෙන හැර ඒ නීවරණයන් දුරු කරමින් චිත්ත සමාධිය උපදවා ගැනීම. ඒ චිත්ත සමාධිය උපදවාගෙන එමගින් සිතින් කෙරෙන වැරදි වලින් ආරක්ෂා වෙන. ඒවා කරන්නේ නැතුව රැකෙනවා තමයි. සිතින් කෙරෙන වැරදි හැටියට පිළිනවනේ. මනෝද්වාරයෙන් සිදුවන වැරදි අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිත්‍ය අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය විෂම ලෝභය අවිද්‍යාව ඒක ලෝභයමනේ ඉතින් ඒ අවිද්‍යාව කියන මේ අන්‍යයන් සම්පක දේවලට කරන ආශාව ඒවා Taman සතු වේවා කියලා කරන ප්‍රාර්ථනය ඒ ලෝභයෙන් නිසු ප්‍රාර්ථනය අවිද්‍යාව ඒ අවිජ්ජාව උපදිනවා දැන් නීවරණ කියන කාමච්ඡන්ද නීවරණය දුරු කරපු సంతානය. ඒ කාමච්ඡන්දය දුරු කළා නම් ධ්‍යාන බලයෙන්, සමාධි බලයෙන්, ඒ සමාධි බලය තමා තුල පවතින තෙක් ඒකනස්සා අන්‍යයන්ගේ දේවල් පිළිබඳ වූ ඒ අවිජ්ජාව උපදවා ගන්නෙ නැහැ. ඒ වගේම Tamanta විරුද්ධ කෙනෙක්ගේ විනාශය ඒකනස්සා දැනගවන්නේද? අනුන් නැසේවා වනසේවා කියන එකනේ ව්‍යාපාදේ කියන්නේ. සමාධියට ඉඳුරා ප්‍රතිපක්ෂ එකක්. එහෙම සිද්ද එතනට උපදින්නේ නැහැ. නැත්තේ Taman සමාධිමත් සිතක් ඇති කරගත්තා. මේ සමාධි ශික්ෂාවෙහි පිළිතද. නැත්නම් ආර්ය ශ්‍රාන්තික මාර්ගෙහි එන ඒ සමාධි පාක්ෂික අංග තම సంతානෙහි උපදවාගෙන වඩලා ඊළඟට ප්‍රඥා ශික්ෂාව කියන කොටසට ප්‍රඥා ස්කන්ධය කියන එකට ඇතුළත් වෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක. සම්මා සංකප්ප කියන්නේ නික්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ තුන. ඒ සම්මා දිට්ඨියට ඇතුළත් වෙනවා පූර්ව භාගයේයි සම්මස්සගත සම්මාදිට්ඨිය සත්‍යාවිලෝමික සම්මාදිට්ඨිය උත්තර භාගයේදී චතු සත්‍ය සම්මාදිට්ඨිය දැන් පූර්ව භාගයේදී මේ හික්මෙන්නේ ඒ සඳහා ගන්නට පිළිෙන්නේ ඒ ලෞකික වූ සම්‍යක් දෘෂ්ටිය ලෞකික වූ සම්‍යක් දෘෂ්ටිය ලෞකික සම්‍යක් සංකල්පය ඒ කුමක්ද කරන්නේ නුවණයි කියන්නේ ප්‍රඥාවයි කියන්නේ ඇති සැටි දැනගෙන යථා භූත නාම දස්සනය කියලා කියනවා. ඇති සැටි දැනීම. ඇති සැටිය යමක ඇති සැටිය කියන එක කෙනෙකුට දැන ගැනීම අමාරු. ඒ අමාරු වන්නේ ඒ තැනත්තා මේ බාහිර යමකින් දැහිලා සිටින්නේ. ඒ බාහිර දෙලීම දැකීම හේතු කොටගෙන තමා මුලාවකටපත් වෙනවා. ඒ නිසා එහි තිබෙන තමන්ට දක්නට ලැබෙන අසන්නට ලැබෙන ආදි වශයෙන් මේ ඉන්ද්‍රියයන්ට ගොදුරු වන අරමුණු පිළිබඳව ඒවායේ තිබෙන යථාපත්වය ඇතිතතු වශයෙන් ගැනීම නෙවෙයි. ඔහුට පුරුදු පුරුදුව තිබෙන්නේ ඒ මතු පිටට රැවටිලා ඒ අනුසාරයෙන් යමක් සලකා ගැනීම. ඒ නිසා තමයි අපට ඇති වෙනවා යමක් දුක කල්හි ඒ දේ පිළිබඳව කතා කරන කල්හි අනිච්චේ නිච්ච සංඥාව අනිත්‍ය වූ දෙයක් පිළිබඳව නිත්‍යයි කියන හැඟීමක් ඇති වෙනවා. දුක් වූ දෙයක් පිළිබඳව සැපයි කියන හැඟීමක් ඇති වෙනවා. අනාත්ම වූ දෙයක් පිළිබඳව ආත්මය කියන හැඟීමක් ඇත. ඒ ඇතිවන්නේ අප තුල පවත්නා වූ මේ ඇතිතපු දැන ගැනීමට ඉඩ නොහරින අවිද්‍යාව ප්‍රධාන කොට ඇති මේ ක්ලේශයන් නිසා. ඒ නිසා මොකක්ද කළ යුතු කියලා. ඒ ඇති සැටි වතහා ගැනීමට අවබෝධ කර ගැනීමට බාධකව පවත්නා ඒ අවිද්‍යාව ප්‍රධාන කොට ඇති ක්ලේශ ධර්මයන් පිටි දැකීම සඳහා සමාධි රැවටි සිටින දේවල් පිළිබඳ ඇති తතු දක්නා නුවණ උපදවා ගන්නට ඕන. ඇති සැපිය පෙනෙන නුවණ. දැන් Taman ඉදිරියේ තිබෙන යම් කිසි වස්තුවක්. ඒකේ පිරෙන්නේ එහි පුරවා තිබෙනවා පරම දුර්ගන්ධය පමණ. ඊටාම පිළිකුල් කටයුතු කිසිදු වටිනාකමක් නැති දෙයක් ඒක තැන්පත් කරලා කියන්නේ. නමුත් මේ පුද්ගලයාව රැවටීම සඳහා මේ මතු පිට බොහොම අලංකාර කරලා තියෙනවා. මේ දේවල් ගාලා අලංකාර කරලා මෙන්න මේ අලංකාරයට රැවටිලා මේ දැනත්තා මේ දේ සමාසන්තක කරගන්නට සමහර විටක ඕනෑම මුදලක් හෝ ගෙවන්නට ලෑස්ති වෙනවා. අන්න ඒ වගේ තත්වයකයි මේ ප්‍රත්‍යඥය සිටින්නේ. ප්‍රත්‍යඥයාගේ තත්වය ඒකයි. ඔහු මහා මුලාවක වැටලා සිටිනවා. සාල මුලාව. ඉමේෂ්කම් වෙන එකක් පිළිබඳව නෙවෙයි මේ මුලාව පවතින්නේ. මේ මමයේ කියන සමාවගේ මේ ස්කන්ධ පංචකය පිළිබඳවමයි මේ මුලාව උට ඇතුළත තිබෙන්නේ. මේ ස්කන්ධයන් ස්කන්ධ වශයෙන් ඒ වගේම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැකිය නොහෙන බව හේතු කොටගෙන මේ මුලාව පවතී. ඒ මුලාව තිබෙන තුරු නියම නුවණ ඒ නුවණ කියන එක එක එක කරා පිරමින් කියන්නේ ඒ ලෝකෝත්තර නුවණක් උපදවා ගැනීම නම් කොහොමදවත් කරන්නට බෑ. ඒ ලෝකෝත්තර නුවණ උපදවා ගන්නට බලාපොරොත්තු වන තැනැත්තෙකු විශේෂයෙන් කළ යුතුව තිබෙන්නේ අර මුලදී සඳහන් කළ සීල පාක්ෂික මධ්‍යම ප්‍රතිපදාවේ යෙන අංගයන්ද සමාධි පාක්ෂික අනිත් අංග තුනද වඩමින් ඇති කරගත්ත චිත්ත සමාධිය පාදක කරගෙන මේ ඇතිතතු දැන ගැනීමේ නුවණ උපදවා ගැනීම සඳහා වූ ව්‍යායාමෙහි යෙදීම. දැනේ ඒ උත්සාහයෙන් ඒ කාර්යයෙහි යෙදීම. ඒ තමයි විපස්සනා භාවනා කියන නමින් දක්වන්නේ. අනේ භාවනාවෙහි යෙදීම. එහෙම කරන විට දැනස්සාට තමා මුලදී රැවටි සිටී. මේ ස්කන්ධ පංචකය පිළිබඳ ඇතිතතු අනාවරණය වේ. අනාවරණය වෙනවා කියන්නේ වැහිලා තිබිච්ච එකක් Tamanට ඇරෙනවා. ඇතිතතු තේරෙන. කඩතුරාව ඉවත් වෙනවා. අන්න ඒ ඒ නුවණ තමා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ දෙක ඒ නුවණට ඇතුළත් කොට ඒක. ප්‍රඥා ශික්ෂාවට ඇතුළත් කොට දක්වනවා. දැන් එහෙම නිසා මධ්‍යම ප්‍රතිපදාවයි කියන කාමසුඛල්ලිකා විയോഗ අත්තිකිල මථාම යෝග කියන මේ අන්ත දෙකට නොවැදෙන මැදුම් පිළිවෙතේ කියා දක්වන මේ මධ්‍යම ප්‍රතිපදාවෙහි පිළිපද විසක කිසිවකට මේ ඇත්ත අනාවරණය කරගන්නට කවදාවත් ලැබෙන්නේ නැහැ. පිළිපදනා තැනැත්තෙකුටම පමණයි එය අනාවරණය කරගත හැකිවන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඒ මේ වදාරන දේ ඒක සිංහ නාදයක් ශ්‍රේෂ්ඨ නාදයක් වහන්සේගේ මේ දෙපිලි වෙතම කාම සුකල්ලිකාම යෝග අත්තිකිල මථාම යෝග කියන මේ දෙකම තමා බලාපොරොත්තු වන විමුක්තියක් නම් ලබා දෙන්නේ නැහැ. වෙන වෙන තැන්වලට සමුවන්නට පුළුවන් ඒවා. නමුත් විමුක්තියයි කියන මේ සංසාරයේ නිදහස කවදාවත් ලබන්නට බෑ. කොයිතරම් කාලයක් ඒ පිළිවෙත් දෙකෙහි කෙනෙක් යෙදුණා. ඒ නිසා මහන්සේ ගවයෙකු හැටියට ජීවත් වෙන කෙනෙක් ඇවිත් සමාගයේ මේ පිළිවෙත හේතු කොටගෙන සමාගයේ ආයති භවය කෙබඳුද ප්‍රහාතද යන්නේ කියලා අහුවම මහත් වදාළ ගොනිකු වගේ ජීවත් වන හේතුවෙන් ඔබ යන්නේ ගොනුන් අතරටයි කියලා උපදින්නට. යන ගොනෙක් වෙලයි උපදින්නට. බල්ලා හැටියට ජීවත් වෙන එක්කෙනාට කිව්වෙත් බල්ලෙක් වෙලයි උපදින්නේ. ඉතින් එහෙම මිසක ඒ තත්වයන්ට පමුණවනවා මිසක ඔවුන් හිතන විමුක්තියක් එමගින් ලබන්නට බෑ. මක් නිසාද? ඒ වැරදි පීඩතක්. ඒ වැරදි පිළිවෙතේ යොවුන් යෙදෙන්නේ ඇයි? අරුවොත් ඒකටයි කියන්නට පිළෙන්නේ නිදිමතුන් ගන්න පටිච්ච සමුප්පාදාංගෙහි මුලවීම කියන අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා එනවනේ. යථාපි නාම දක්ඛන්தோ නරු අපරිණායකෝ ඒකදායාති මග්ගේන කුමග්ගේන අපිච්චේකදා සංසාරේ සංසරං බාලෝ තථා අපරිණායකෝ කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤං පිටේකදා වෙලා එන්නේ ඒ හරියට ඇස් දෙකම නොපෙනෙන තනත්තෙකුට කනවැල අල්ලන්නට මඟ කියා දෙන්නට උපකාර කරන කෙනෙකු නැති කල්හි ඒ තනත්තා ඇතම් විටක හරි මඟක් යන ඇතම් විටක වැරදි මඟක් යන ඒ වගේ මේ සංසාරෙහි පරිසරණ ප්‍රත්‍යඥ සංඛ්‍යාත වූ බාලයක් දැන් ප්‍රත්‍යඥයාටයි බාලයා කියේ. සංසාරේ සංසරං බාල. නරෝ අපරිනායකෝ ඔහුටද මේ මඟ කියා දෙන කෙනෙකු නැති කලෙහි ඒක නැත්තාව කරෝති ඒකදා පුඤ්ඤං නැත්නම් අවස්ථාවලදී දෙන කවුරුත් කියලා නෙවෙයි Tamangeම උවමලාවෙන් පින්ද කරනවා අන්‍යයන්ට උපකාර කිරීම ආදී වශයෙන් කරන දා තමා අනබොන දේවුවත් අනුන්ට දීලා කෑම දීම කරන එහෙම පින්න කරනවා. නැත්නම් විට පෞද කරන. අපරිණාමය. Tamanta කරුණ කියා දෙන්නට නායකයෙක් බුදු කෙනෙකු වැනි කෙනෙකු නැති බැහැ. නමුත් එහෙම අවස්ථාවක් ඇති වූ කලෙහි ඒ ශ්‍රද්ධාවෙන් පිහිටා බුදුරජාණන් වහන්සේගේ ඒ ඉගැන්වීම පිළිගෙන ඒ අනුව පිළිපැදීමට බලවත් අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ අය ගිහි දේවා පැවිදි දේවා සමාත තමාම තේරුම්ගෙන තිබෙන තමාම සමාජයේ යහපත සඳහා මෙය අවශ්‍යයි කියා පිළිගත් බැරි තමා රත්නා වූ සීලය තවසස් වන්දමින් රකින්න. ඒක ජීවිතයට වඩා උසස් තැනක් දීලා රකින්නයි කියන්නේ. ජීවිතය කියන එක කාටවත් බෑ මෙතෙක් කල්ය පවතින්නේ කියලා නියමයෙන් කියන්න. කොයි වේගයේ වුණත් නැතිවන්නට පුළුවන්. එබඳු ජීවිතයක් කෙනෙකුට ලැබී නැතිව ගියාට ඒ දැනත්තා නැවත නැවත ජීවිත ලබා ලැබීමට හේතු වන ඒ කෙලස් කියන ඒ ධර්මත් ඒ වගේම කර්මස් කියන ඒ මේවා පිළෙන බැරි නැවත නැවතත් උපදිනවා. ඒ නිසා මරණය නැවත නූපදන ආකාරයෙන් සිදු නොවන දෙයක් දැරින් මරණ එක ගැන නෙවෙයි තරම්ම සැලකිය යුතු වන්නේ. නැවත උපදිනවා. මැරිලා උපදින්නේ කොහෙද? උපදින්නේ. බොහෝ කලක් ජීවත් වීමේ බලාපොරොත්තු වෙයි තමා විසින් රැකිය යුතු සිල් ඒ අවස්ථාවවලදී කඩා බිඳ දමලා සිදු කරගන්නා පාප කර්මයන් හේතු කොටගෙන මරණාසන්න අවස්ථාවේදී එය ඉදිරිපත් වුනොත් තමා කොයිතරම් බලාපොරොත්තුව සිටියත් දෙව්ලෝ මිනිස්ලෝ බොහෝම හොඳ ධනක සැප සම්පත් ඇතිව උපදින්නේ නැහැ කියන මේම අදිස්ථානයක් ඇති කරගෙන සිටියත් සමා කරන ලද පාප කර්මයක් ඉදිරිපත් වුනොත් මරණාසන්න අවස්ථාවේදී නිරය ආදී සතර අපායන්ගෙන් යම් කිසි තැනකට පැමිණෙන්නට සිදුවන්නේ. ඒ නිසා ඒ රක්නා ශීලය ජීවිතයේ ගැන නොසලකා රකින්නටයි කෙනෙක් අදිස්ථාර කරගන්න ඕනේ. ජීවිතයේ යත් මේ ශීලය මොකද කරන්නේ? එහෙම තමයි භික්ෂුන් වහන්සේ ඉස්සර අපේ මේ ලංකාවේම වාසය කරපු ගිහියනුත් සීල් රැකලා තියෙනවා. එහෙම නැතුව ඕන වෙලාවක මේක අඳුම් මාරු කරනවා වගේ මේ දැන් ප්‍රසාද ආරක්ෂා කරනවා අවස්ථාවක් ලැබුණු කලෙ අඩනවා ඊළඟට අයිමත් සමාදම් වෙනවා එහෙම කරලා නැහැ. අනේ ඒ එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාවයි ඒක. මධ්‍යම සමහරුන්ගේ හිතේ මධ්‍යම ප්‍රතිපදාවයි කියන්නේ ඒක නේද මජ්ජපමා දත්තාමා කියන එක ගැන කියන්නේ මජ්ජපමා දත්තාමයි කියන්නේ මදපමණින් මදපමණින් හොඳටම මත් වෙන්නේ නැති වෙන්න බොන එකයි. එහෙම කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඒ මධ්‍යම ප්‍රතිපදාවේ කියන්නේ අකුසල් සිදු නොවන ඒක මතක තබා. මධ්‍යමා ප්‍රතිපදා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි කියන එක අනුව පිළිපැදීමෙන් එහි පිළිපැදීමෙන් අකුසල් සිදු වන්නේම නැහැ. මධ්‍යම ප්‍රතිපදාවෙන් නම් කෙනේ පිළිපදින්නේ. අකුසල් සිදු වන්නේම නැහැ. එහෙනම් මොනවද සිදුවන්නේ? සිදුවන්නේම කුසල්. කුසල් නම් සිදුවන්නේ කුසලයන්ගෙන් කරන්නේ කුමක්ද? කුසල් වලින් කරන්නේ කුමක්ද? මේක මෙතන කියන්නට පුළුවන්. කුසල් වලින් කරන්නේ දන් දෙනවා, සීල් රැකිනවා, භාවනා කරනවා ආදි මේවා. ඒවා තමයි කුසල් සිත් උපදවාගෙන කරන ක්‍රියා. නමුත් කුසලයෙන් කරන දේ නම් අකුසල් දුරු කිරීම. ඒකයි ඒ අකුසල් දුරු කිරීමයි කුසලයේ කෘත්‍යය. කුසලයෙන් කරන වැඩේ. අකුසල විධාංශන රසා කියලා කියන්නේ. අකුසල් නැති කිරීම එහි කෘත්‍යය කොට ඇත්තේය. අකුසල් නැති කිරීම. දැන් මේ වේලාවේදී කියන තුන් තුල කුසල් සිත් උපදිනවා. ඒ කුසල් සිත් උපදින හේතුවෙන් අකුසල් සිත් උපදීවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකක්ද වෙලා තියෙන්නේ අකුසල් වලට? අකුසල් දුර වෙලා. මේ මේ වේලාවේ ඒ තදංග වශයෙන්. ඒ තදංග වශයෙන් අකුසල් දුරු වී පවතින්නේ මොන කරුණෙන්ද? මේ අවස්ථාවේදී මේ පින්වතුන් පිළිපදනා වූ මේ මධ්‍යම ප්‍රතිපදාව නිසා. මධ්‍යම ප්‍රතිපදාව මොනවාද මේ පින්වතුන්ගේ චිත්ත සංකාමෙහි මේ අවස්ථාවේදී යෙදෙන්නේ? මේ පින්වතුන් මේ ක්‍රියාව ආරම්භ කරන විටම තමන් රක්නා වූ නිත්‍ය සීල වශයෙන් රක්නා වූ සීලය නැවතත් Tamante මතක් කර දීන් වශයෙන් මේ අවස්ථාවේදී සමාදන් වෙනවා. ඒකට ඒ Taman සීලයක පිහිටලා සිටිනවා. කය වචන දෙක සංවර කරගෙන ඒන් සිදුවන වැරදි වලින් වැළකී ඊළඟට මේ කියන දේක සවන් දීමින් සිත කාමච්ඡන්ද ව්‍යාපාද, දීනවිස්ස, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණයන්ගෙන් කරනු ලබන පිළීමට අසු නොවන පරිදි කුසල් සිත්ම නැවත නැවතත් නැවත නැවතත් උපදවා ගන්නේ කුසල චිත්ත ඒකාග්‍රතා සමාධිය කියන කුසල් සිතෙහි උපදින්නා වූ ඒකාග්‍රතාව සංඛ්‍යාත සමාධිය ඇති කර ගැනීමෙන් කරන්නේ මග්ග මධ්‍යම ප්‍රතිපදාවෙහි යෙදීම මධ්‍යමාපත්ත ඊළඟට මේ කියන දේ නිකන් එක කණකින් අහලා අනිත් කණින් පිට කරනවා නෙවෙයි මේ බිඳුතුන් කියා දෙන දේ විමසීමෙන් යුතුව එය දැනගැනීමේ අදහසින් යුක්තව නිකම්ම නෙවෙයි කරුණ සහිතව සලකා බලමින් මේ දෙන කියන දෙයට සවන් දෙන්නේ. මොනවද? ඒ කරන්නේ තමයි නුවණ වඩන නුවණ දියුණු කරන. ඒ නුවණ වැඩෙන පින්කමක් හැටියට දක්වනවා බණ ඇසීම. බණ ඇසීම නිසා නුවණ වැඩෙනවා. ඉතින් මේ මෙතනත් අප කතා කරන්නේ නිකම්ම යම්කිසි කථාන්තරයක් නෙවෙයි. යම්කිසි කථාන්තරයක් නෙවෙයි. මේ අප පිළිබඳ වූ ප්‍රහේලිකාව ස්කන්ධ පංචකය පිළිබඳ ප්‍රහේලිකාව निराකරණය කර ගැනීමට ඉවහල් වෙන ධර්මයක් පිළිබඳවයි මේ අපි අසන්නේ. කියන්නේ අසන්නේ. ඒ ඇසීමත් ඒ කීමත් නුවණින් තොරව කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. නුවණින් සලක සලකා සලකා බලමින් කියන්නටත් ඕනේ අහන්නට. එවිට මේ පිනතුන්ට මේ අවස්ථාවේදී උපදිනවා සම්මා දිට්ඨි සම්මා සංකප්පය. මේ විතර්කයක් ප්‍රඥාව. මේ දෙකම උපදින. ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් උපදින්නේ. මධ්‍යම ප්‍රතිපදාවෙහි යෙදෙන අවස්ථාව. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන එක పూర్ව භාග වශයෙන් වඩනවයි කියන එකෙන් අදහස් කරා. పూర్ව භාග වශයෙන් කියන්නේ ලෝකෝත්තර අවස්ථාවේදී තමයි ආර්ය මාර්ගය කියලා ඉති නම් කරන්නේ. අයමේව අරිය වට්ටන්නිකෝ මග්ගෝ කියන ඒ ආර්ය මාර්ගය ආර්ය මාර්ගය වශයෙන් ලැබෙන්නේ ලෝකෝත්තර අවස්ථාවේ. එවිට අංග 8ක්ම සම්පූර්ණයි. අංග 8කින්ම යුක්තව ඒ මාර්ගය ලැබෙන්නේ. මේ පූර්ව භාග වශයෙන් දැන් මේ අවස්ථාවේ. ඒ මේ අවස්ථාවේදී මේ පින්නතුන්ට මේ මාර්ගාංග මධ්‍යමා මධ්‍යමා ප්‍රතිපදා ක්‍රියා දැක්වූ මාර්ගාංග අට අතුරේ සමහර අංග උපදිනවා මේ වේලාවේ සිටේ උපදින. ඔක්කොම නෙවෙයි. ඔක්කොම නෙවෙයි කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ විරතිතුම එක සිතක එකවරම උපදින්නේ මාර්ග අවස්ථාවේ හා ඵල අවස්ථාව. මේ මාර්ග අවස්ථාවට පැමිණෙනු පැමිණෙනු අවස්ථාවක් නෙවෙයි මේ. මා දන්නේ නැතුව කවුරු හරි මාර්ග ලැබුවොත් මිස. එහෙම නැත්නම් මේ මාර්ගසිත ලැබෙනකොට තමයි මේ තුනම මාර්ගාංග තුනක් වූ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන ලැබෙන්නේ. ඒකට අනිත් අංග පහත් එක්ක අටක්ම ලැබෙනවා මාර්ග සුතේ. ඒකට මාර්ග සුතේ කියන්නේ තේරුම. ආර්ය මාර්ගයයි කියන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගාංග අට සහිත වූ සිත තමයි මග්ග සුතේ කියන්නේ. මාර්ග සුතේ කියන්නේ. ලෞකික අවස්ථාවේදී මේ මාර්ගාංග අටම එකවර ලැබෙන්නේ නැහැ. එයින් මේ තුන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන ලැබෙන්නේ අවස්ථා තුනකදී. එක අවස්ථාවේදී නෙවෙයි. එහෙම අවස්ථා තුනකදී ලැබෙන්නේ ඒවායේ ආරම්මන නානත්වයේ නිසා. සම්මා වාචා කියන්නේ බොරු කීමෙන් හේලාම් කීමෙන්, පරුෂ වචන කීමෙන්, හිස් වචන කතා කිරීමෙන් බැලකීමේදී උපදනා වූ ස්වභාවය. සම්මා වාච. ඒ පූර්ව භාග වශයෙන් උපදින්නේ අවස්ථාව. එතකොට බොරුවක් කියන්නට අවස්ථාවක් ගන්න කල්හි ඒ බොරු කීමෙන් තමා වළකිනවා නම් අනේ එවේලේ තමාට තමාට උපදනා වූ සිතෙහි අපි ගනිමු ඒක සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිතේ කියන කුසල්සිත ඒ කුසල් සිතෙහි උපදිනවා අනිත් ධර්ම අතර සම්මා වාචා කියන විරති চৈতසික. මේ වැරදි ක්‍රියා වචන ප්‍රකාශ කිරීමේ වැළකීම් වශයෙන් උපදලා වූ විරති. සම්මා වාචා විරති. එවිට උපදින්නේ නැහැ සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දෙක. එහෙම නෙමෙයි සතුටු මෙරීමට අවස්ථාවක් ගන්නකල් එහෙම නැත්නම් හොරකම් කිරීමට අවස්ථාවක් ලැබුණු කල් ඒ සතර මැරීමෙන් හෝ හොරකම කිරීමෙන් හෝ Taman බල වැලකින බලකිනවා නම් ඒ සලකාගෙන මේක මා සිංහල විස්සක් නෙවෙයි කියලා ඉන් වලකින අවස්ථාවේදී Tamanට උපදනා වූ ඒ කුසල් සිතෙහි සම්මා කම්මන්ත කියන මේ විරති চৈতසිකය මාර්ගාංගයක් වන විරති চৈতසිකයේ අවස්ථාව පිළිගන්න. එමෙන්න මේ Tamanගේ ජීවිතාව කරන්නේ කෙරේ වැරදි පිළිවෙත් වලින් වැරදි පිළිවෙත් කියන්නේ මේ කියන සමහර වූ හොරකම් කොට ජීවත් සමහර සතුන් මරා ජීවත් සතුන් සමහර බොරු කියාම ජීවත් සාක්ෂි කියන්න පුළුවන් බොරු කියා ජීවත් මිනි මරා ජීවත් වන අය සිටිනවා කුලියට මිනි මරා අන්න එහෙම අය මා මේක කර කළ යුතු නැහැ කියලා යම්කිසි වේලාවකදී Tamanta එහෙම කෙනෙකු මරන්නට නැත්නම් මේ වැරදි ජීවිකාව කර ගැනීම සඳහා ලබා ගන්නා දෙයක් ලබා ගැනීම සඳහා කරන වැරද්දක් කිරීමෙන් තමා වළකිනවනා එවිට උපදිනවා සම්මා ආජීව විරති ඒ සිතෙහි ලැබෙන සම්මා කම්මං සම්මා වාචා සම්මා කම්මන්ත දෙකේ වෙල මේ අරමුණ වෙනස් ඒ නිසා මේ තුනම එකවර කොයි වේලාවකවත් උපදින්නේ නැහැ. ඉන් දෙකක්වත් උපදින්නේ නැහැ. අපට ලෞකික වශයෙන් උපදනා වූ සිත්. ලෝකෝත්තර සිතෙහි මේ තුනම උපදිනවා. මේ ක්ලේශ ධර්ම සියල්ලම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරමින් ඇතිවන සිතක් දැක. අනේ ඒ නිසා අප යම් යම් අවස්ථාවලදී පුණ්‍ය ක්‍රියාවන්හි යෙදී සිටිනවා නම් කුසල ක්‍රියාවන්හි යෙදී සිටිනවා නම් ඒ අවස්ථාවේදීද අප තුල උපදින්නේ මේ මධ්‍යම ප්‍රතිපදාවට අන්තර්ගත වෙන මධ්‍යම ප්‍රතිපදාවට අන්තර්ගත වෙන මේ ධර්ම අතුරෙන් සමහර. දැන් ඒ නිසා තමයි අංග වශයෙන් ඊට වැඩි අංග ගණනක් ලෞකික සිතක. දැන් අපට උපදනා සිතක මාර්ග සිත හැර අනිත් සිතක උපදිනවා නම් ඒ උපදින්නේ අපට ලැබෙන කාමාවචර කුසල් සිතක අංග කීයක්ද? සම්මා දිට්ඨිය ඒ ප්‍රඥා චෛතසිකයේ යෙදෙන එක. සම්මා සංකප්ප ඒ සිත්වල යෙදෙනවාමයි විතර්කයේ යෙදෙනවා. ඒ නිසා සම්මා සංකප්ප. සම්මා වාචා යෙදෙන්නට පුළුවන් ඒ වචනයෙන් කරන වැරද්දකින් වළකින අවස්ථාවක් නම් අපි එහෙම අවස්ථාවක් කියලා ගනිමු. එතකොට ඒක සම්මන්තාදීනම සම්මා වායාම යෙදෙනවා. ඒ ජීවිතයේ සම්මා වාය සම්මා සති සිහිය නැතුව මේ අකුසලයෙන් වළකින්නේ නැහැ. සිහිය යෙදෙනවා. සම්මා සත් සම්මා සමාධිය කාර්යතාවය. එහෙම ගත්තම කීයක් යෙදෙනවද? එකවරක යෙදෙන්නේ 6ක්. වැඩි වශයෙන් යෙදෙන්නට පුළුවන් 6ක්. ඊට වැඩි සංඛ්‍යාවක් යෙදෙන්නේ නැහැ. එකවර අපට උපදනා වූ මේ කාමාවචර කුසල් සිත්වල. එහෙම තමයි භාවනා කරන විටත් අපට උපදින්නේ ඒකට භාවනා කරන විට සම්මා වාචා කම්මන්ත ආජීව කියන තුනමත් නොමැතිව ඒ මාර්ගාංග ලැබෙනවා. ඒ ලැබෙන්නේ ලෞකිකව. ඒ තුනමත් නැති වුණාම පහක් ලැබෙනවා. සමහර විට නුවණ නැති වූ අවස්ථාවක් වුණොත් ඒ අවස්ථාවේදී කීයද? හතරයි යන්නේ ප්‍රඥාවක්. අන්න එහෙම වෙනවා. කවදා හරි මාර්ගසුත ලැබෙන විට මේ අටම අංග අටම එකවර එතකොට බුදුරජාණන් වහන්සේ මධ්‍යමා ප්‍රතිපදා කියන මෙතනදී වදාළේ මාර්ග අවස්ථාවම දක්වන්නට නෙවේ. මේ වදාරන්නේ පැවිද්දකු විසින් තමන්ගේ පැවිදි බව පැවිදි වුණේ යම් කරුණක් සඳහාද එය ප්‍රතිඵල සහිත වූ පැවිද්දක් කර ගැනීම සඳහා යම් පිළිවෙතක යෙදිය යුතුයි. ඒ පිළිවෙත නම් කාම සුකල්ලිකාම යෝගයක් නෙවෙයි අත්තිලම කාම යෝගයක් කියනවා. පිළිපැදිය යුත්තේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන මේ පිළිවෙත. ඒ පිළිපෙත වෙතනම් අන් කිසිවක් නොවේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි. යා සම්මා දිට්ඨි සම්මා කම්මන්ත සම්මා සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යා ඉන්වංශ බලා එයයි චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවක්ති. එතකොට චක්කු කරණී නුවණ ලබා දෙන. දර්ශන කෘත්‍යයේ සිදු කරන ඒ නුවණ පහළ කරන. ඥාන කරණී කියන එක විශේෂ කාරණයක් වශයෙන් දක්වනවා නම් දැන් හිතෙනවා නුවණ පළමු කොට දැකීම නිර්වාණය දැකීම සිදු කරන නුවණ සෝවාන් මාර්ග ඥාන. ඊළඟට ඒ නුවණ තව දියුණු කොට නැවත නැවතත් ඒ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරමින් ඒ දෙවෙනි තුන්වෙනි හතරවෙනි වාරයන්හිදී නිවන දැකීම අරමුණු කිරීම හේතු කොටගෙන තමන්ගේ సంతාණයෙන් පළවා හරින විරුද්ධ කරන ක්ලේශ ධර්මය නිරුද්ධ කිරීමකුත් වෙනවා. ඒකෙන් දැන් සෝවාන් මාර්ගයෙන් එක්තරා කෙලෙස් කොටසක් නැති කරනවා. සතරදාගාම මාර්ගයෙන් තවත් කොටසක් නැති කරනවා. අනාගාම මාර්ගයෙන් තවත් කොටසක් නැති කරනවා. අරහන් මාර්ගයෙන් ඉතිරි කෙලෙස් සියල්ලම නැති කරනවා. ඒ සිව් අරකදී කෙලෙස් නැති කරන්නේ නුවණ උපදවා. නුවණේ කෘත්‍යය තමයි ඒක. ඒ කුසල් සිතක තිබෙන කෙලෙස් ප්‍රහාණය කිරීමේ මේ කාර්යය බලවත්සේ ඉටු කරගන්න